ප්‍රසාද් පුතා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි YouTube නාලිකාවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් පුතා. ස්වාමීනි යම් කෙනෙකුට කරන ලද අකුසලය පහසුවෙන් මතක් වීමටත් කරන ලද කුසල් මතකයට ගැනීමට අපහසු වීමටත් හේතු මොනවාද? ඔව්. ඒකට හේතුව තමයි අපි කුසල් කරනකොට ඒක ගැන අපේ අවධානය ගොඩක් අඩුයි. ඒක මනසේ සටහන් වෙන ප්‍රමාණය අඩුයි. අකුසලය කියන එකේදී අපිට කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අපි අකුසල් කරලා කරලා සාංශාරික වශයෙන් ගොඩක් පරිණතයි. අපිට හොඳ වාසනා ගුණයක්. ඒ කියන්නේ සාංශාරික ඇබ්බැහියක් පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්ද නිසා, ඒ අබ්බැහිය නිසා, ඒ පරිචය නිසා අකුසලය කරනකොට ඒක වඩාම ශක්තිමත්ව අපි අතින් කෙරෙන්නට තියෙන ඉඩකට වැඩි. අනිත් කාරණේ තමයි ඒ කරපු අකුසලයේ පිළිබඳව අපට පොඩි පශ්චාත්තාවපයක් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව බැලුවෙන් පස්සේ අපිට ඒක වරදක් කළා කියන එක අපේ මනස දන්නවා. අපි අර හැඟීම් බරව ආවේගයත් එක්කලා වරදක් කළා වුණාට මිනිස්සෙක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් එතන මොකක් හරි නිකන් නුසුදුසු දෙයක් තියෙනවා. අපි ඒක නීතියට අනුව වැරදි කියලා පිළිගන්නෙත් නැති වෙන්නට පුළුවන් සාරධර්ම අනුව ඒ මොකක්වත් අපි ගණන් ගන්න නැති වෙන්න පුළුවන් දැන් ඔය සමාජයේ ඉන්නේ මොකක්වත් ගණන් ගන්න නැති ඒ කොච්චර ගණන් ගත්තේ නැති වුණත් ඒගොල්ලන්ගේ හෘද සාක්ෂියට අනුව ඒගොල්ලෝ ඉන්නේ අර ඒ ඒ අයට යම්කිසි වරදක් කළා කියන සංඥාව ඒගොල්ලෝ ගාව තියෙනවා ඒකෙන් නිදහස් වෙන්න බෑ. මොකද මිනිස්සෙක් උනන් පස්සේ හොඳ නරක යහපත අයහපත යම් ප්‍රමාණයකට Tamanට ස්පර්ශ වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අන්න ඒ ඒ ස්වභාවයත් එක්කලා අපිට නොදැනුවත්වම අපි ඒක දැඩිව උපාදාන කරගන්න. දැන් අර මීට ඉස්සෙල්ලා මහත්මයා අහපු ප්‍රශ්නේ අපි ඒකයි සිහිපත් කළේ තණ්හාවෙන් දේවල් උපාදාන කරගන්නවා වගේම අපි ගැටීමෙනුත් උපාදාන කරගන්නවා. එතකොට අර වරදක් අපි අතින් සිද්ධ වෙච්ච ගමන් අපට නොදැනුවත්වම ඒකත් එක්ක ඇති වෙන නොසතුට එහෙම නැත්නම් මම වරදක් කළා කියන පශ්චාත්තාපය අර තමන්ටම තමන් විසින් හෘද සාක්ෂිය විසින් ඇති කරන චෝදනාව නිසා අපේ මනසේ දැඩිව එක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වුණාම අර හොඳ දෙයට වඩා දැඩිවරක උපාදාන කරගන්නවා අපේ මනස විසින්. එතකොට දැන් ඔය කරුණු දෙක තමයි වඩා ප්‍රබල වෙන්නේ. කියන්නේ එක කාරණයක් අපි අර අකුසලයේ බහුලව සිද්ධ කරලා තියෙන නිසා ඒ පරිචය නිසා ඒ අකුසලයේ කරනකොට වඩා තදින් ඒක සිද්ධ කරනවා. අනිත් පැත්තෙන් අර අකුසලය අපි දැඩිව උපාදාන කරගන්නට පෙළඹෙනවා අර පශ්චාත්තාවපයත් එක්කලා. ඉතින් කුසල් සිද්ධ කරනකොට අපිට කුසලය පිළිබඳව ලොකු පරිචයක් අඩු ඒ ඒක හරියටම අපි අතින් කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි භෞතික වශයෙන් ඒක ඊටාම ලස්සනට හොඳට කළා වුණත් අපේ මනස අවශ්‍ය තරම් ඒකත් එක්ක යෙදිලා නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මම කිව්ව අපේ අත්දැකීමක් මේ අර පැවිදි වෙච්ච දවසක අපි පින්කමක් කරන්නට හිතලා හවස 4 ඉඳලා පහෝදා දවල් 10 වෙනකන් එක දිගටම අපි බුද්ධ පූජාවක් කළා මේ ગાතා කියලා වැඳලා නෙමෙයි මුලින්ම චෛත්‍ය මලෝ බෝ මලෝ විහාර මලෝ ඇමදලා පිරිසිදු කරලා මල් ආසන සුද්ධ කරලා පහන් වැටවල් සුද්ධ කරලා පූජා බඳුන් සුද්ධ කරලා පහන් දැල්වලා ඊළම්පස පූජා කරලා සුවඳ දුම් දැල්වලා ප්‍රදක්ෂිනා කරලා ඊට පස්සේ පාන්දරට ඇල් පැඟුණු පැන් ආදී පිළියෙල කරලා ඒවා පූජා කරලා කිරිපිඩු සකස් කරලා උදෑසන පූජා කරලා ඊට පස්සේ ඒවා අස්පස් කරලා ඔක්කොම ඉවර වෙනකොට හවස 4ට විතර පටන් ගත්ත පින්කම් පහවදා උදේ 9 10 වෙනකන් එක දිගටම බුද්ධ පූජා. දැන් මට මම ඊටාම හොඳ බුද්ධ පූජාවක් කළා වගේ අදහසින් මම ඒක මගේ ගුරුවරයෙක් එක්කලා කිව්වා. කිව්වහම ඒ ගුරුවරයා මට උපදෙස් දුන්නා ඔය පින්කම කරන්න සිතපු වෙලේ ඉඳලා නිම වෙච්ච තැන දක්වා Tamanට හිතුණු දේවල් කරපු දේවල් ඔක්කොම ලියන්න පොත. ලියලා වහලා තියලා මාස 3ක් විතර ගියාට පස්සේ නිදහස් වෙලාවක අර කරගෙන කියවලා බලන්න කියලා. ඉතින් පස්සේ මම එහෙම අර ඔක්කොම ටික අර විදිහට ලිව්වා. ලියලවලා මාස 3කට විතර පස්සේ කියවලා බලනකොට මට හිතුණා අනේ මගේ පිංකම කියලා. ඒ මොකද අර බුදුගුණ සිහි කරලා ඒකට අවධානය යොමු කරලා ඒ කුසල්සිත ඇති කරගත්තු අවස්ථා නැති තරම්. තියෙන්නේ ඔක්කොම දැන් අර මිදුලාම දිනකොට ඔන්න බල්ලෙක් ඇවිල්ලා එහෙන් මෙහෙන් අඩි සලකුණු තියාගෙන. එතකොට ඔන්න බල්ලා එලවන්න යනවා. ඊට පස්සේ හොඳට අතු ගාලා වැලි ටික සමතලා කරනකොට ඔන්න පොඩි දරුවෙක් ඇවිල්ලා කකුල ඇදගෙන යනවා. ඔන්න ඊට පස්සේ ඒක නවත්තන්න යනවා. ඊට පස්සේ අර මල් ආසනය සුද්ධ කරාට පස්සේ ඔන්න මේ පිරිසිදු කරපු තැනින් තව ඔන්න උපාසක අම්මා කෙනෙක් ගෙනල්ලා තාම මොනවා හරි ටිකක් දෙනවා. ඔතන තියන්න එපා. දැන් මේ විශේෂ පූජාවක් කරන්නයි මේක සුද්ධ කරන්නේ. ඊට පස්සේ ඔන්න පහන් වැඩ සුද්ධ කරනොත් මේව කවුරුවත් සුද්ධ කරලා නැහැ. මේ තෙල් තට්ටු තට්ටු බැඳිලා මේව අපවිත්‍ර දේවල් කාටවත් මේක ඕනකමක් නැහැ එහෙම හිතෙනවා ඊට පස්සේ ඒකට උදව්වට කෙනෙක් ආවම එයා මට ඕන විදිහට ඒක කරන්න. එතකොට ආවට වැඩිය හොඳයි නැවිත් හිටියනම් කියලා හිතන. ඊට පස්සේ පහන පත්තු කරනකොට මේකේ දැල්ලා අර පැත්තටද මේ පැත්තටද එතකොට මල් ටික තියෙනකොට නට්ට එහාටද මෙහාටද ගිලම්පස ටික හදනකොට මේකට ලුණු ඇද්ද සීනි ඇද්ද බලන්න විදිහකුත් නැහැ. එතකොට මේක ඉඳුල් වෙනව නේද? ඉඳුල් නොකර තියෙන හැටියට තියෙන එකද හොඳ ඉඳුල් කරලා හරි රසට තියෙන එකද? දැන් මේ විදිහට දහසක් මනෝභාවයන් එක්ක දැකලා ඉන්නවා අර වැඩ ටික කරගෙන යනවා වැඩ ටික කළාට එතනට සුදුසු එතනට අවශ්‍ය කුසලමය මනෝභාවය අපි තුල ජනිත වෙන අවස්ථා ගොඩක් අඩුයි පුහුණු කරලා තිබුණේ නැත්තම්. ඉතින් පස්සේ මම මේ ගුරුවරයාත් එක්ක කතා කළාන් පස්සේ ඒ ගුරුවරයා මට නැවත උපදෙස් දුන්නා කලකිරෙන්න එපා ඊළඟ අවුරුද්දේ නැවතත් ඔය පින්කම කරන්න. කරලා ආයෙත් ඔය විදිහට ලියන්න. ඒ පින්කම කරන්න ඉස්සෙල්ලා ඔය පොත කියවන්න. ඉතින් ඊට පස්සේ මම නැවත දෙවැනි අවුරුද්දෙත් අර පොතක් කියවලා නැවත සාකච්ඡා කරලා අර අඩුපාඩු සකස් කරගෙන දෙවැනි අවස්ථාවේ පූජාව කළා. කළා නැවතත් ලිව්වා. තුන්වැනි අවස්ථාවේ අර පොත් දෙකම කියවලා නැවත පූජාව මෙහෙම මෙහෙම වාර ගණනාවක් ප්‍රත්‍යවේක්ෂා කරමින් සාකච්ඡා කරමින් සටහන් තබමින් මේ එකම පින්කම කරනකොට තමයි බුද්ධ පූජාවක් හරියට කුසල් සිතුවිලි ඇති වෙන හැටියට කරන්නේ කොහොමද කියලා පැවිද්දෙක් හැටියට අපි පවා ඉගෙන ගන්නවා. ඉතින් ඒක සාංශාරික හුරුවක් හැටියට අපිට තියෙන ප්‍රමාණයත් එක්කලා අපි තුල ශක්තිය අවදි වෙනවා. හැබැයි මේ ජීවිතේත් ඒවා මතු කර කර පුහුණු කරන්න ඕනේ. ඉතින් එහෙම නැති කෙනෙකුට කුසලය කළාට අර සිද්ධි ටික වැඩ ටික කළාට මනෝභාවයන් එතන පිහිටන්නේ අනිත් එක තමයි කුසලය කරලා අපි නැවත නැවත ඒක ප්‍රත්‍යවේක්ෂා කිරීම ආවර්ජනා කිරීම සාකච්ඡා කිරීම නැතුව ඒක එතනින් අතහැරලා දානවා. එතකොට අවසානයේ වැඩ ටිකක් කරලා තියෙනවා මනෝභාවය හරියට පිහිටලත් නැහැ. මනසේ සටහන් වෙන්නට තරම් මොකක්වත් නැහැ. ඉතින් ඒ අතර ඔන්න අර ටිකක් තෘෂ්ණාවෙන් බැඳිච්ච ලස්සනට තිබිච්ච විචිත්‍රව තිබිච්ච තමන්ගේ හිත්ගත්තු තැනක් තිබුණොත් ඔන්න ඒක පොඩ්ඩක් මතක හිටිනවා. එහෙම නැත්නම් මතක හිටින්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් ඔය ඔය හේතුව නිසා තමයි අපට අකුසලයේ බරපතල විදිහට සිහිපත් වෙන්න කුසලයේ එහෙම සිහි නොවෙන්නත් ප්‍රධාන හේතුව වෙන්නේ මානසික වාතාවරණය.